නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්ඛවේ එවං සික්ඛිතබ්බං රක්ඛිතේනේව කායේන රක්ඛිතාය වාචාය රක්ඛිතේන චිත්තේන උපට්ඨිතාය සතියා සංඋතේහි ඉන්ද්‍රියේහි ගාමං වා නිගමං වා පින්ධාය පාවිස්සාමිති සුපින්වත්නි ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණී කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් Tamanගේ ජීවිතයට ගැළපෙන ධර්ම කොටසකින් Tamanගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන වෙලාවක ඔබ හැම දිනාම ලංකා වාසීන්ට ලෝක වාසීන්ට මේ මැදිරි පරිශ්‍රවයට එකතු වෙලා ධර්ම දානය දෙනවා. පින්වත්නි මේ කැළඹීම ලෝකයේ තියෙන කැළඹීමක් නෙමෙයි. දැන් බැලූ බැල්මට කෙනෙකුට මේක පේන්න පුළුවන් මේක බාහිර කැළඹීමක් නිසා තමයි මම කැළඹෙන්නේ කියලා. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි බාහිර ලෝකයේ කැළඹෙනකොට මගේ අභ්‍යන්තරේ කැළඹෙන්නේ නැතුව ඉන්න හිත හදාගන්න දක්ෂ වෙන්න ඕන. මොකද ලෝකේ නිවැරදි කරන්න අපට පුළුවන්කමක් නැහැ. කොහොමත් ලෝකේ යන දිශාවට ලෝකේ යනවා. හැබැයි මේ ලෝකේ කැළඹි කැළඹි තමයි යන්නේ. මේ ලෝකයේ කැළඹෙන දේවල් වලට වඩා ඊටාම දරුණු කැළඹීම තමයි Tamange අභ්‍යන්තරයේ කැළඹෙන එක. ලෝකේ මොනතරම් කැළඹුණත් පින්වත්නි දක්ෂ වෙන්න Tamanගේ අභ්‍යන්තරයේට කැළඹෙන්න දෙන්නේ නැතුව ඉන්න Tamanගේ අභ්‍යන්තරයේ කැළඹෙන්නේ නැති තැනක Tamanගේ ජීවිතේ හදාගන්න වග බලා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය හැම වෙලාවකම අපට උදව් කරන්නේ Tamanගේ අභ්‍යන්තර හිත හදාගන්න තැනකටයි. ඔබ දක්ෂ වේ යුතුයි Tamanගේ අභ්‍යන්තරය සකස් කරගන්න. පින්වත්නි, Tamanගේ ඇස සංවර වෙලා නැත්තම් අසංවර වෙච්ච ඇසක් නම් තිබෙන්නේ එවැනි අසංවර ඇහැක් තියාගෙන මේ බාහිර ලෝකයේ ඇඳුම් පැළඳුම් වල දිගපළල හොයලා නම් අඩුපාඩු කියන්න එපා. දැන් අද ගොඩාක් දෙනෙක් කරන්නේ Tamanගේ ඇහැ අසංවරයි. අසංවර ඇහැක් Tamanගේ අස්සේ තියාගෙන මේ ලෝකයේ මිනිසුන්ගේ ඇදකුද ගැන හොයනවා. අඳින පළඳින දේවල් ගැන හොයනවා. පින්වත්නි ඇස අසංවර වෙලා තියෙන තාක්කල් හොඳට ඇඳුම් ඇඳද්දත් ඒ ඇඳුම් අස්සින් හරි රාගය අල්ල ගන්නවාමයි. මං කියන එක තේරෙනව නේද? ඇස අසංවර වෙලා නම් හොඳට ඇඳුම් ඇඳද්දත් හොඳ පිළිවෙලට ඇඳුම් ඇඳලා තිබ්බත් ඒ ඇඳුම් අස්සෙන් රාගය ඇති කරගන්න නිමිත්තක් එයා හොයාගන්නවා. මම මේ කියන්නේ බාහිර ලෝකයේ නිසා කැළඹෙන්න එපා Tamange හිත හදාගත්තට පස්සේ මේ අඳින පළඳිනේ වගේ කතා බස් කරන ඒවා කියන්නේ කනට ඇහෙන දේවල් වල නාසයට දැනෙන දේවල් වල දිවට දැනෙන දේවල් වල හරියට Taman කෙලෙස් සහිත පැත්තට තමයි ඇදලා දාන්නේ ඒ නිසා තමයි මම කිව්වේ දැන් දිව සංවර වෙලා නම් පින්වත්නි එයාට මොනවා ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. දිව අසංවර වෙලා නම් ප්‍රණීතම භෝජනයක් හම්බුණත් එයාට අඩුවක් හොයාගන්න පුළුවන්. දිව සංවර වෙච්ච කෙනෙකුට පින්වත්නි තමන් අකමැතිම භෝජනයක්. ඒ කියන්නේ තමන් නිතර නිතර ආහාරයට ගන්න භෝජනයක් හම්බුණත් එයාට අඩු පහඩු පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ ඇස සංවර වුණාට පස්සේ පින්වත්නි බාහිර අඳුන් පළඳුන් වල බාහිර පේන රූපවල නම් අඩුපාඩු යාට ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ ලෝකේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟ ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ කෑ ගහන්නේ මගේ අස්සේ ප්‍රශ්නේ තියාගෙනනේ. එන්නද ගොඩාක් දෙනෙක් කතා කරන්නේ මේ අඳින පළඳින ඒවා. මිනිසුන්ගේ හැසිරීම තාක්ෂණික දියුණුවත් එක්ක මිනිස් වලපල්ලට යන විදිහව කතා කරන එක හොඳයි. හැබැයි පින්වත්නි, Taman ළඟ තියෙන අසංවර හැක් නම් මගේ ඇහැ රැකගෙන මම නැත්තම් පින්වත්නි ඒ ඇහැ රැකගෙන නැති කෙනා ඊටාම හොඳට ඇඳලා සංවර විදියට ඇඳලා තිබ්බත් ඒ අඳින කෙනාගේ අභ්‍යන්තරයෙන් ඒකේ කෙනාගේ අභ්‍යන්තරයේ නිමිත්තක් කරගන්නවා Tamange රාගය අවශ්‍ය ගන්න. ඒ නිසා මම ආරක්ෂා වෙන එක ඊටාම වැදගත් දෙයක්. ඒ මම ආරක්ෂා වෙන වැඩපිළිවෙල බුදු කෙනෙක් තමයි අපිට ලස්සනට මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට අනුකම්පාවෙන් ඉන්ද්‍රිය සංවරය හදාගන්න විදිය, සිහිය පවත්වන්න විදිය, මනස රැකගන්න විදිය, ඊට පස්සේ පින්වත්නි මේ කය වචනේ මනස හොඳට සුරක්ෂිත කරලා මමගේ අභ්‍යන්තරයේ හඬා වැටෙන්නේ නැතුව මම රැකගෙන පිරිහිච්චම තැනක වුණා. මේ ගොඩාක් පෞල් පරිසරයේ වුණා සමහරට ಗುಣධර්මයක් දිනු කරන්න පුළුවන්. ඊතුරු හැමෝම ගියම ಗುಣධර්ම නැහැ. ඒතර සමහරට ගෙදර ඉන්නේ අම්මගේ විතරයි ಗುಣධර්ම තියෙන්නේ. දරුවන්ට ධර්මයක් නැහැ. ස්වාමියාටත් ධර්මයක් නැහැ. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ ඒ ඔක්කොම මැද්දේ ධර්මයේ පුහුණු කරන්න කැළඹෙන්නේ නැතුව. ඒ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මේක මගේ ප්‍රශ්නයක් නේ. එතකොට ඒ අයට තේරෙන්නේ නැහැ gedare ඉන්න දරුවන්ටවත් සමහරට අර ජංගම දුරකථන අතේ තියාගෙන ඉන්න දරුවෙකුට ඕක තේරුම් ගන්න බෑ. එතකොට ඒ නිසා ද්වේෂය හදාගන්නේ නැහැ ධර්මයේ තුල ඉන්න කෙනා. සමහර විට මේ බාහිර කෙනෙකුට දොස් කියලා අපි මොකටද ද්වේෂය හදාගන්නේ? අනුකම්පාවෙන් කියලා ඒක බේරගෙන එයත් ධර්මයට ගන්න පුළුවන් නම් ඒක හරිම හොඳ දෙයක්. නමුත් අද මේ යන ක්‍රමයේ පින්වත්නි ඔබේ ಗುಣධර්ම වලට බිඳෙන්න දෙන්න එපා මේ බාහිර සමාජය නිසා. සමහර අම්මලා ඉන්නවා දරුවෝ නිසා ಗುಣධර්ම බිඳලා දානවා. සමහර තාත්තලා ඉන්නවා බිරිඳ නිසා ಗುಣධර්ම බිඳලා දානවා. සමහර බිරින්දෑවරුන් ඉන්නවා ස්වාමියා නිසා තමයි ಗುಣධර්ම ටික බිඳලා දාන්නේ. එයා දක්ෂ නැහැ මේ පිරිහිච්ච සමාජය අතර ධර්මයක් පුහුණු කරන ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න දක්ෂ නැහැ. අන්න එහෙම දක්ෂ ශ්‍රාවකයෙක් වෙන්න. අන්න එහෙම දක්ෂ ශ්‍රාවකයෙක් තමයි බුදුරජාණන් සරණ යන්නේ. හැබැයි මේ සරණ තමයි අපිට මේ ධර්ම මාර්ගයේ පෙන්වන්නේ දැන්. අපිට තේරෙනවා හිතා ගන්නවත් බෑ අද ඉන්න මිනිස්සු එක්ක ඒ සමහර බුද්ධ කාලේ වුණත් හිටපු අයගේ තිබුණු මහා අසීමිත ශ්‍රද්ධාව. ඒක අපිට කියන්න බෑ. රජවරුන්ගේ පව. ඒ බුදුරජාණන් වහන්සේ කියන තිබ්බ ප්‍රසාදයේ වචන වලට පෙරලා ගන්න අපිට හරිම අමාරුයි. අද මිනිසුන්ට ප්‍රසාදේ නේ ශාස්ත්‍රුන් වහන්සේ විශ්වාස නැහැ. ධර්මයේ කොහොමවත් විශ්වාස නැහැ. දැන් රතන සූත්‍රය කිව්වම එයා විශ්වාස කරනවා. ඊට පස්සේ අපි කිව්වොත් නිරේ කියන්නේ එයා කියනවා ඒ නිරේ පේන්නේ නැත්තේ නිරේ අපිට අල්ලගන්න බැරිද නිරේ කැමරාවලට පෙන්වන්න බැරිද එයාට ලොකු කතාන්දර ගොඩක් තියෙනවා. ඇයි ධර්මී විශ්වාස නැහැ? ධර්මී විශ්වාස කරපු කෙනා දන්නවා තාක්ෂණික ලෝකයට අහුවෙන්නේ නැති ගොඩාක් දේවල් බුදු කෙනෙක්ගේ අතීන්ද්‍රිය ඥානීයට මුණ ගැහුණා කියලා එයා දන්නවා. එයා කොහොමද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා තියෙනවා එයා. බුදු කෙනෙක්ගේ අතීන්ද්‍රිය ඥානීය ගැන එයාට විශ්වාසයක් තියෙනවා. ඒකට අතීන්ද්‍රිය ඥානීය ගැන විශ්වාසයක් ඉන්නේ හිත දියුණු කිරීම ගැන දන්නේ නැති මිනිහෙකුට බලන්න මේවා එකට එකක් ගැලපිලා යනවා. භාවනාවක් නැති භාවනාව තුළින් මේ කෙලෙස් යටපත් වෙන විදිය ගැන දන්නේ නැති මිනිහෙකුට අතීන්ද්‍රිය ඥානයක් ගැන විශ්වාස නැහැ. එයාට හිතෙන්නේ Taman වගේ තමයි ලෝකයාම. මට හිතෙන විදිහට තමයි අල්ලපු gedara එකත් හිතෙනවා ඇති. මට රාගය වැඩි මේ හැමෝටම රාගය ඇති. එහෙම නැහැ පින්වත්නි. එක එකනාගේ උපක්ලේශවල මින්ම වෙනයි. සංසාරේ ධර්මයේ පුහුණු කරන්න පුහුණු කරන්න උපක්ලේශ ටික අඩු වෙලා නිවිලා තමන්ව සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංසිඳීම මෙයා මේ ගිහින් ආයෙ උපතක් කරා යනකොටත් මේ සංසිඳීමේ සලකුණුත් එක්ක තමයි එයා යන්නේ සංසාර පුරුදුනේ. සමහරවිට දැන් ඔන්න මිහිදී හොඳට ධර්මයක් පුහුණු කරගෙන ගුණ ධර්ම අහලා ධර්ම කතාවේ යෙදෙලා හොඳ සිහියෙන් මැරෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අපරාධ මෙච්චර ධර්මයේ පුහුණු කරපෙකේ සෝතාපන්නවත් වෙලා මැරුණා නම් ඉතින් ජීවිත හතයි කියලා. හැබැයි පින්වත්නි සංසාරයට යනකොට මේ අපි අහගන්නේවා මේ කතා කරගන්නේවා ධර්මයේ තුලින් දැනගන්නේවා හරි උදව්වක් අපිට. ඒ උදව්ව ඒ උදව්ව තමයි කෙලෙස් වල මින්ම අඩු කරලා දාන්නේ. දැන් මේකයි මම කියේ ශ්‍රද්ධාව වගේ එකක් හරිම වැදගත්. අද නම් මේ පුද පූජා වලට වැඩි වැඩියෙන් දායාද වෙන්නේ කොහොමද? දේශනාවලදී අපි මේ දේශනාවට අනුව කියනවා තමයි පුද පූජා වලට වත්පිළිවෙත් වලට වඩා ධර්ම මාර්ගයේ භාවනාවක් වුණු කරන එක හිත හදාගන්න එක වටිනවා කියලා. පින්වත්නි භාවනා කරාට මොකටද තිසරණියවත් පිහිට නැත්තම් දැන් මට හම්බෙලා තියෙනවා ලොකු අභිධර්මයේ ගැන කතා කරන්නේ සමහර මහත්තුරු හම්බෙලා තියෙනවා අභිධර්මයේ ගැන චිත්ත කාණ්ඩයේ ගැන උඩට කටපාඩම් චෛතසික ගැන එයා හරියට වර්ග කරලා බෙදලා වෙන් කරලා විස්තර කරන්න දන්න තිසරණියේ නෑ. පන්තිල්වත් නෑ. ඉතින් ධර්මයේ yaadෙන්නේ නෑ එතකොට. මේ ධර්මයේ හරීම අනුපූර්වයි මුලින් ඉඳලා හිත හදාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන යන්න ඕන එකක් පින්වත්නි. අන්න ඒ වැඩපිළිවෙලට බැහැ ගන්න බලන්න. ඒ වැඩපිළිවෙල තුලින් දායාද වෙන සැබෑ ශ්‍රාවකෙක් වෙන්න බලන්න. ඒ ශ්‍රාවකත්වයේ ඔබ නිවනට කිට්ටු කරයි. දැන් ඔබ දන්නේ ඇති අජාසත් රජුරෝ අජාසත් රජුරෝ හරීම විඩාවටපත් වෙලා හිටියේ පීතෘ ඝාතනයේ නිසා රජුරණ පීඨක් තිබෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ බණ කිව්වා එක දවසක් සාමාන්‍ය ඵල සූත්‍රයේ පැහැදුනා බුදුරජාණන් වහන්සේට කඳුළු පෙරාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟ හඬා වැටුණා ප්‍රතාපවත් රජෙක් හික්මවන විදිය බලන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත විශ්වාසය තමයි බොහොම අධිරම් බොහොම මිත්‍යා දෘෂ්ටික තමන්ගේ තාත්තා පවා ඝාතනය කරන්න පුළුවන් විදිහට ඉතාම මේච්ච ප්‍රචණ්ඩ හිතක් තිබ්බ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේගේ පැහැදීම තමයි හික්මවන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට රජ්ජුරුවන්ට ඇමතිවරු එකපාර කිව්වේ නෑ කියන්නේ. ඇයි එච්චරට පැහැදිලාන්නේ? එකපාර කියන්නේ තු බෙහෙත්වරුයි බස්සවලලු බුදුහාමුදුරුව පිරිනිවන් පෑවා කියන කතාව කිව්වේ. ඒතර හිතන්න පැහැදිලිම මේ අපි වගේ කෙනෙක් වේල් දෙකක් විතර කාලා ඊළඟ සතියේ කොහොමද කන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්න තියෙනවා. එහෙමයි නෙමෙයි මේ අය. බොහොම ප්‍රතාපවත් විශාල පිරිසක් පිරිවරාගෙන ඉන්න ලොකු ආර්ථික හයියක් තියෙන විශාල සැප සම්පත් එක්ක ගත කරපු ජීවිතයක් තිබ්බ ප්‍රතාපවත් රජෙකුට බෙහෙත් වරුවක බස්සලා තමයි රජතුමනි කලබල වෙන්න එපා. ඔබතුමා හොඳට නිදහසේ මේක අහන්න සංයමයෙන් අහන්න රජතුමනි අපගේ බුදුරජාණන් වහන්සේ හිරඤ්‍යවතී නදියෙන් එහා පැත්තට ගිහින් කුසිනාරාවේ පිරිනිවන් පෑවා කියන කතාව කියන්නේ. එච්චරට භාග්‍යතුන් වහන්සේට පැහැදිලි රජු යනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඔක්කොම අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ ළඟට යන පිරිසත් එක්ක ගිහින් අඬා වැටෙනවා බුදුරජාණන් වහන්සේ ගැන කියලා. අන්තිමටම මල්ල රජ දරුවොත් එක්ක ලොකු ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒ ඇති වෙලා ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8කට බෙදලා එක ද්‍රෝණයක් හම්බ වුණා කොහොම හරි. භාගයක් ඉල්ලුවා භාගයක් දෙන්න කැමතුන්නේ නැහැ මල්ල රජවරු. මල්ල රජදරුවෝ ධාතුන් වහන්සේලා භාගයක් දෙන්න කැමතුන්නේ නැහැ. ද්‍රෝණයක් හම්බුණා. මේ ද්‍රෝණය පින්වත්නි පයින් අරන් ඇවිල්ලා තියෙන්නේ. එසේ තියාගෙන මාස 7ක් ඇවිල්ලා තියෙනවා Tamange රාජ්‍යයට. ශ්‍රද්ධාවෙන් රතේකින් ගෙනාවේ නෑ ශාස්ත්‍රු ගෞරවයේ ඉච්චරට උඩුදුවපු එකක්. අද ශාස්ත්‍රු ගෞරවේ නෑනේ. පන්සලට එන මිනිස්සුන්ගේ හැසිරීමෙන් පේනවනේ. රුවන්වැලි සෑය ළඟට යන මිනිස්සු දිහා බලන්න මෙහි ඉඳලා හුඟක් සැලසුම් කරගෙන යනවා. ඊට පස්සේ රුවන්වැලි සෑය වටේ ෆොටෝ ගහන මීට කැරකිලා එළියට බහිනවා. ඒකයි මම කිව්වේ මේ තාක්ෂණික දියුණුව බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයක දරුණු පහරක් ගැහුවා. ඒ පහර අපිට මේ පමණයි කියලා ඉතිහානිය කියන්න බෑ. දැන් බලන්නකෝ තරුණ දරුවෝ සතුටුම් ගානක් දුව ගෙවාගෙන තුවන්නලි සැරේට යනවා. ඊට පස්සේ කරකිනවා දෙතුන් වතාවක්. ඒක ප්‍රදක්ෂිනා කරනවා කියන්න වටින්නේ කුටුව ගගා ඊට පස්සේ තව තව අර දෙතුන් දිනක එකතු වෙලා තව කුටුව එකක් ගන්නවා රුවන්වැලි සෑයට පිටුපාල ඊට පස්සේ ආ හිමීට එහා පැත්තෙන් අනිත් පැත්තේ පඩිපෙලින් පහළට බහැලා එනවා සාස්ත්‍රු ගෞරවේ නෑනේ. කිසි කෙනෙක් දැන් මම කියන්නේ හැමෝම නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච හරිම සත්පුරුෂ තරුණයෝ ඉන්නවා. පිළිත් ටික කියලා පාදමහලියේ නළල තියලා ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් මම ආද වඳිනවා කියලා Tamanගේ නළල් පට තියලා වඳින සත්පුරුෂෝ ඉන්නවා. බහුතරයක් අපි කියන්නේ ಗುಣධර්ම නෑනේ. දැන් බලන්න මාස 7ක් එක දිගට ප්‍රතාපවත් රජෙක් ඉතා බලවත් රජෙක් අජාසත් රජුව පයින් ධාතුන් වහන්සේලා වැඩම කරනවා. වැඩම කරගෙන ඉද්දී දැන් කැලෙන් එනකොට කැලේ නතර කරනවා කියනවා. ආසනයක් පනවලා අර ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශේෂමුණු ධාතුන් වහන්සේලා එක තැනක තැන්පත් කරනවා. එක තැනක තැන්පත් කරලා පින්වත් මේ කැලේම මල් හොයන්න කියනවලු. කැලේම තියෙන මල් දැන් මේක හරි කරදර වැඩන්නේ. සැලීම මල් එකතු කරලා මල් පූජා කරනවලු. දැන් අද වගේ දියුණු නැහනේ. සැලෑ පාරවල් වලින් තමයි පයින් එනවනම් ඉතින් එන්නේ. එනකොට රජුරු මේක හිස මත තියාගෙන එනකොට එක තැනක මණ්ඩපයක් හදලා සැලේ ඒවා ලෑස්ති කරලා තියෙන විශාල පිරිසකුත් ඉන්නවනේ. ඒක ලෑස්ති කරාට පස්සේ පින්නොත් මේ මණ්ඩපේ වඩා හිඳවලා ඊළඟට කියනවලු රාජපුරුෂයන්ට මල් එකතු කරන්න මේ වනාන්තරින් තියෙන විදිය. මල් එකතු කරලා එදා හවසට විශාල මල් පූජාවක් කරනවලු. දැන් හැමෝටම ශ්‍රද්ධාවක් නැහැ මේක වගේ රජුරු කියන නිසා කරන. මිනිස්සු බැලුවොත් මේක මොන කරදරයක්ද? දැන් මේක දිගට මල් එකතු කරනවා. මල් එකතු කරලා මේ ධාතුන් වහන්සේලාට පූජා කරනවා මේක නම් හරි කරදරයක් කියලා මිනිසුන්ට හිතුණලු. රහතන් වහන්සේලා දැක්කලු මේ මිනිසු අපහදිනේක දුගතිය යන්න හේතු වෙන්න පුළුවන්. මේ මිනිහෙගේ හිතේ ඇති වෙන අප්‍රසාදයේ සමහර ශාස්ත්‍රුන් වහන්සේ ගැනත් අප්‍රසාදේ ඇති වුණොත් දුගතිය යන්න පුළුවන්. සමාපත්තියෙන් නැගිටලා එක භික්ෂුවක් ගිහින් සබ්දවිඳුන්න කිව්වලු දේවේන්ද්‍රය හරීම පුදුම දෙයක් වෙනවා මිනිසුන්ට කරදරයක් සමහර අයට මේක මේ මල් හොයන ඒවා රජ්ජුරෝ රජ්ජුරෝ පැහැදීමේ මල් එකතු කරන්න කියනවා මාස 8ක් එක දිගට යනවා මේ ගමන. ඒ නිසා මේ ඔබ ඔබ ඔබතුමා මොනවා හරි කරන්න දෙවියන් කිව්වලු. ඒ කාලේ මේවා අපිට හිතන්න බෑ දෙවියොත් එක්ක කතා බහ කර කර වගේ තමයි ಗುಣධර්ම පුරාපු මුනිවරු හිටියේ. නිසා හොඳට හිත දියුණු කරන්නේ. හිත දියුණු කරපු කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ඒක ගොඩ නැගිලි හදන කෙනෙකුට නේ ඒ ටිකත් එක්ක ගනුදෙනුව තියෙන්නේ. හිත දියුණු කරන කෙනෙකුට Taman එහැට පේන්නේ නැති පියවි මනෝමය කායික ජීවීන් එක්ක අන්තර් සම්බන්ධයක් හදන්න පුළුවන්. ඒ නිසා පුදුම වෙන්න එපා. අපිට පුදුමයි. අපිට පුදුම අපේ හිතේ දියුණුවක් නැහැ නේද? හිතේ දිනුවක් නෑ කියන්නේ අපේ හිත වැඩෙන්නේ නෑ කියන එක නෙමෙයි. අපිට එහෙම වැඩපිළිවෙලක් තියනවාද? උදෙන්ම නැගිටලා විනාඩි 10ක් විතර මෛත්‍රිය වඩන්නවත් වැඩපිළිවෙලක් තියනවාද? අඩුම මේ සීලයක් ගැන අදිෂ්ඨාන කරනවත් දවසට වැඩ වෙලාවක් තියනවාද? වෙලාවක් නෑ නෙමෙයි. අපි වෙලාවක් හදාගන්න කැමති නෑ. මේ විදිහට එක භික්ෂුවක් එක රහතන් වහන්සේ නමක් ගිහින් කියලා තිනවා සත්‍ය දේවේන්ද්‍රයාට දේවේන්ද්‍රය මිනිස්සු අපහදිනවා මේ රජුරු මාස 7ක් ධාතුන් වහන්සේලා වැඩම කරනවා මොකාක් හරි කරන්න කිව්වොත් සද්දෙන් දුක් කිව්වලු අනේ ස්වාමීනි මට නම් මොකුත් කරන්න බෑ මම මොනවා කරන්නද මට පේන්නේ කියනවා මේ මේ අජාසත් රජුරුවන්ගේ වගේ ශ්‍රද්ධාවක් තියෙන මිනිහෙක් මට පේන්නේ කියනවා. ඒ නිසා ඒ ශ්‍රද්ධාවේ බලය තමයි ඔය ස්වාමීනි මට කරන්න දෙයක් නැහැ කියනවා. ඊට පස්සේ උනාසේ හැරිලා එන්න හදද්දි කියලා දෙනවා ස්වාමීනි මං උදව්වක් කරන්නම්. ඔය අපහැදිච්ච මිනිස්සු පොඩ්ඩක් මම බය කරන්නම්. අපේ පරිවාර දිව්‍ය සේනාවියෝ දෝලා මම බය කරන්නම්. ඒ එතකොට මේ රජුරවන්ට මොකක් හරි කියලා මේ ධාතුන් වහන්සේලා වැඩම කරන එක ඉක්මන් කරගන්න. පින්වත්නි ඒ කාලේ පහුවෙනිදා ඉඳලා විශාල ගඳක් වහනේ වෙන්න පටන් ගත්තලු. අර ධාතුන් වහන්සේලා මිනිසුන්ට හරි දුර්ගන්ධයක්. ඊට පස්සේ අර රජුරවහනවලු මේ රහතන් වහන්සේලාගෙන් ස්වාමීනි මොකද මේ අමුතු ගඟක් කියනවා මෙච්චර කල් එහෙම එකක් තිබෙන්නේ නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේලා කියලා තියෙනවා මේ හැට පේන්නේ නැති පිරිසක් කිපිලා තියෙනවා අමනුෂ්‍යෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේ රජතුමනි ඉක්මනට දනදාවනේ ධාතුන් වහන්සේලා වැඩම කරමු කියලා කියලා තියෙනවා. ඒදා තමයි දවස් 7කින් ධාතුන් වහන්සේලා වැඩම කරන්න රජුරෝ හිතලා තියෙන්නේ. ඒ පැහැදීමට වචන වලින් ඒවා විස්තර කරන්න බෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච අසහාය ශ්‍රාවකෙක් වෙන්න බලන්න. ඒ අසහාය ශ්‍රාවකෙක් වුණාට පස්සේ එයා තමා වෙනුවෙන් Tamanට යහපත කරගන්න බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. ඒක නැති වුණොත් එහෙම පින්වත්නි හොරෙක් තවත් හොරෙකුට කරන හානිය ලොකු හානියක් නෙමෙයි. හොරෙක් තවත් හොරෙකුට කරන හානිය විශාල හානියක් විදිහට සැලකන්න බෑ. ඒ වගේම තමයි පින්වත්නි වෛරක්කාරමිනියෙක් තමත් වෛරක්කාරයෙකුට කරන හානිය සුළුපටු එකක්. ඉච්චර ලොකු එකක් නෙමෙයි. උපරිම හානිය තමයි ජීවිතේ නැති කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රසාදේ නැතුව, ධර්මයේ නැතුව, ගුණධර්ම නැතුව තමන් මිත්‍යා දෘෂ්ටික වුණොත්, මේ මිත්‍යා දෘෂ්ටික වීමෙන් ඇතිවෙන හානිය පින්වත්නි ඔය ඔක්කොටම වඩා භයානකයි. සියල්ලටම වඩා භයානකයි Tamanගේ දෘෂ්ටිය කන පිට හැර වුණොත් දෘෂ්ටිය ඍජු කරන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තුලින් පින්වත්නි දෘෂ්ටිය ඍජු කරගන්න බලන්න. ඒ කුසලතාවය ඔබලා විසින් හරීම උවමනාවෙන් හදාගන්න. ඒක බාහිර ලෝකයේ කිසි කෙනෙක් හදලා දෙන එකක් නෙමෙයි. කාටවත් ඒක හදලා දෙන්න බෑ. ඒ නිසා Tamanගේ දෘෂ්ටිය ඍජු කරගන්න Taman දක්ෂ වෙන්නේ. ඒක හොරෙක් හොරෙක් උඩ කරනවට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරයෙක් උඩ කරනවනේ. දැන් එහෙම වුණාම දැන් හොරෙක් හොරෙක් උඩ කරන උපරිම හානිය මොකද්ද? මරලා දාන එක. දැන් මරුණාට පස්සේ මරණයේ ලෝකේ පුදුමයක් නෙමෙයිනේ. උපන් සත්‍යයා මරණය අතේ තියාගෙන ඉන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටිය තිබ්බොත් ස්ථීරවම දුගතියි. ස්ථීරවම දුගතියි. අන්න ඒකයිගේ භයානකකම. එතකොට අපිව සම්මාදිට්ඨික කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇතිවන අප්‍රමාණ ශ්‍රද්ධාව. දැන් අද අපි ඔබට කියන මේ දේශනාව කෙටි දේශනාව මේ දේශනාව තියෙන සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ පින්වත් මේ තියෙනවා නිදාන සංයුක්තය කියලා කොටසක්. ඒකේ තියෙනවා ඕපම සංයුක්තය කියලා උපමා සහිත වෙනම ධර්ම දේශනා කොටසක්. ඒ උපමා සහිත දේශනාවේ එක තැනක තියෙනවා බිලාර සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක්. පොඩි සූත්‍රයක්. දැන් මේ දේශනා සමහර අය අහලා නැහැ. වැඩි කනට වැටිලා නැහැ මේ දේශනා. රතන සූත්‍රේ මංගල මේවානේ අපි දන්නේ. එතකොට දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය මේවා තමයි අපි අපි දන්නේ අහලා තියෙන නාම මාත්‍රෙන්. දැන් ගොඩාක් දේශනා මේවා අපි අහලා නැහැ, පුරුදු නැහැ ඉච්චර. දැන් මේ බිලාර කියන සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර පින්වත්නි ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට අලුතෙන් මහාන වෙනවා හාමුදුරුවෝ කෙනෙක්. හරියට මහාන වෙනවා දිනපතාම මහාන වෙනවා. අද වගේ ඉනිමි පැවිද්දට හරිය උනන්දුවක් තිබුණා. ඒ පැවිද්දට උනන්දුව තිබුණේ මේ දා වේල සපේ ගන්න බැරි අය නෙමෙයි. රජවරු මැති ඇමතිවරු සිටුවරු මේ කාම සම්පත් විඳින එක ASCII විඩාවටපත් වෙච්ච මේක ASCII මොකක්වත් රහක් නැහැ කියලා තේරුම් ගත්ත මිනිසු තමයි ධර්මයට ආවේ. අදත් සමහර අය ඒක තේරුම් අරන් ඉන්නවා නමුත් ධර්මයට එන්න වාසනාව නැහැ. ලෝක තේරුම් ගත්තාම ධර්මයට එන්න අවස්ථාවක් තියෙන්න එපාය. ධර්මයට එන්න අවස්ථාවක් නැහැ. අසත්පුරුෂ සමාජයේ පැවිද්දට ඉඩක් දෙන්නේ නැහැ. දැන් සමහර විට දරුවා කිව්වොත් එහෙම අම්මා මට පැවිදි වෙන්න හිතෙනවා මේ ජීවිතය ගැන මට පැහැදීමක් නැහැ. ඒකට කිසි දවසක ඉඩක් දෙන්නේ නැහැ. සමහර දෙමව්පියෝ. ඒකට කියන්නේ අනේ උඹ විතරයි අපිටින් එකම කොල්ලා අපේ මේ ඉඩ කඩන් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා. ඉතින් මොනවද අඩුපාඩු මේවත් එක බලාගෙන මේ මේවත් එක්ක හොඳ විවාහ ජීවිතයක් ගෙවලා අපිටත් ආසයි මොනුබුරෙක්ගේ මූණ බලන්න ඒව නේද කියන්නේ. මොනුබුරන්ගේ මූණ බලාගෙන නිරේට යන අම්මා වරු තමයි අපිට නම් හම්බෙන්නේ දැන් වැඩි. මුණුබුරෝ බලාගෙන ඒක මුණුබුරේ ඊට පස්සේ දරුවන්ට බැඳුනාට පස්සේ ධර්මයක් නැහැ. සීලයක් දිනු කරන්නේ නැහැ. ගුණ ධර්මයක් නැහැ. ඒක එතකොට යාට අපි කිව්වොත් එහෙම දැන් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. සීලයක් දිනු කරන්න කිව්වොත් අනේ ආඳුරුනේ මේ පොඩි කාගේ වැඩ කියනවනේ. ඊට පස්සේ යා දරුවෝ බලාගෙන වයසට ගිහින් අර මුණුබුරා හොරතල් කර කර ඉන්නවා. එතකොට මේ මොනවරා හොරතල් කර කර ඉන්න වෙලාවක මෙයාට තේරෙන්නේ නැහැ ළඟදී මගේ ජීවිතේ අන්තිම කාලෙ ගෙවෙන්නේ කියලා එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අර මුනිපුරාගේ සීයෙන් හැරිලා යනවා. සමහරට එතනම ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. එතකොට අම්මා പ്രേත ලෝකෙට ගියා කියලා දුවට තේරෙන්නේ නැහැ. දුවට හිතෙන්නේ අනේ අපේ අම්මා අපිට කොච්චර උදව් කරාද? ධර්මයක් නැති ලෝකෙට උහුම තමයි හිතෙන්නේ. අපේ අම්මා අපිට යුතුයකම් කළා අපේ අම්මා බලන්නකො අන්තිම වෙනකන් අපිට ඇවිල්ලා කියනවනේ හාඳුරුරුන්ට හාඳුරුනේ අපේ අම්මා අන්තිම වෙනකන් අපට උදව් කළානේ දැන් ස්වාමියා නම් ඉතින් එයා කියන්නේ මේ දැන් අපිට පුතා කියලා. පුතා කියන්නේ හාඳුරනේ මේ නැන්දම්මලා ලේලි රහතර ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට අපේ අම්මගේ හිම ප්‍රශ්නයක්වත් තිබුණේ ඒවා කියනවා. එයාට තේරෙන්නේ අම්මා නිරේ කියලා. දැන් අම්මා නිරේ යන්නේ මේ දරුවන් සලකපු එක නෙමෙයි. හිත හදාගෙන නැති වුණොත් චිත්ත විපත්තිය බලපාලා එයා දුගටි යනවා. සීලයක් දිනු කරන්න ප්‍රමාද වුණොත් දුසිල් විපත්තිය බලපාලා දුගටි යනවා. හිත හදාගෙන Tamanගේ සම්මාදිට්ඨිය දිනු කරගන්න බැරි වුණොත් එහෙම දික්ක විපත්තිය බලපාලා දුගතිය යනවා. ජීවත් වෙන ආජීවයේ සිදුරු තිබ්බොත් එහෙම ආජීව විපත්තිය බලපාලා දුගතිය යනවා. දරුවෝ නැලෙව්වා කියලා සුගතියට යන්නේ නැහැ. මුණුබුරෝ බැලුවා කියලා සුගතියට යන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ ටික ඔක්කොම ලස්සන එක පැත්තකින් කරන ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනිත් පැත්තෙන් අල්ලගන්නේ කියලා. අපි කියන්නේ පින්වත්නි මේ ඔක්කොම අයින් කරලා අද අද ඉඳලා නිවන් මඟ වඩන්න මේක ඔක්කොම සම්පූර්ණම මේ ජීවිතේට එන්න කියලා කියන්නේ මේ ඉන්න පුළුවන් නම් අනේ සාදු සාදු කියලා අපිත් අනුමෝදන් වෙන්න. කාට හරි කමක් නැහැ සම්පූර්ණ ධර්ම මාර්ගයට එන්න. දැන් මේ යන ක්‍රමෙට බෑනේ. මේ දරුවෝ බලාගෙන මොන ගුරුවෝ බලාගෙන ගෙවල් දොරවල් බලාගෙන ඉඩකඩම් බෙදාගෙන මේ මේ ඔක්කොම කරන ගමන් ධර්මී මාර්ගයේ සම්පූර්ණම උරු කරනවා කියන්නේ බොරුවක් පින්වත්නි. ඒක කරන්න බෑ. අපි කියන්නේ ඔක්කොම එක පැත්තකින් අතේ තියාගෙන අනිත් පැත්තෙන් ධර්මීය අතේ තියාගන්න කියලායි. එතකොට ජීවිතේ ලස්සනයි. ඇස් දෙක පියාගන්න පුළුවන් දහඩිය දාන්න නැතුව. ඇස් දෙක පියාගන්න පුළුවන් වෙවුලන්නේ නැතුව. ඇස් දෙක පියාගන්න පුළුවන් කඳුළු හලන්නේ නැතුව. අද මැරෙනකොට දාඩිය දාගෙන මැරෙන්නේ ඇයි? අනේ දරුවත් අරින්නේ කොහොමද කියලා. කොහොමද මේ අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටිකක් අරින්නේ කියලා මිනිස්සු වෙවුල වෙවුලා තමයි ඇස් දෙක පියාගන්නේ. අපි ඔබට කියන්නේ දාඩිය දාන්න නැතුව ඇස් පියාගන්න පුළුවන් හිතක් හදාගන්න. ඒ හිත හදන්නේ මොකද්ද පින්වත්නි? ධර්මය. අලුතෙන් මහණ වුණා හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවෝ හරීම ටිකක් අර නෑදෑයොන්ට බරයි. අලුතෙන් මහණුනේ අලුතෙන් මහණුනාම ඉතින් මුල් කාලේ ಗುಣධර්ම නැහැ. මුල් කාලේ ಗುಣධර්ම නැහැ. දැන් පුංචි කාලේ වුණත් පැවිදි වෙන පුංචි හාමුදුරුවෝ කෙනෙක් ලොකුවට ಗುಣධර්ම නැහැ. දැන් ಗುಣධර්ම නැහැ කියලා මේ පොඩි කාලේ මහණ වෙන එක නුසුදුසුයි කියලා අපිට එහෙම එහෙම අදහසක් ගන්න බෑ. හේතුව තමයි ධර්මී දැනගන්න දැනගන්න තමයි නිවීම ඇති වෙන්නේ. ධර්මී දැනගන්න දැනගන්න ධර්ම මාර්ගයේ පුහුණු වෙන්න පුහුණු වෙන්න ධර්මී වඩන්න වඩන්න වත් පිළිවෙත් කරන්න කරන්න භික්ෂුව තුල නිවීමක් ඇති වෙනවා. එතකොට මේ මේ නිවීම ඇති වෙන්නේ નિરાයාසයෙන් නෙමෙයි ධර්මයේ පුහුණු කිරීමෙන් තමයි ඇති වෙන්නේ. ගිහින් ගිහියෙකුට වඩා විශාල මානව සංවේදීකමක් හාමුදුරු කෙනෙකුට තියෙන එකයි. හාමුදුරු කෙනෙකුට විශාල සංවේදීකමක් තියෙනවා. පාරට බැස්සම විශාල සංවේදීකමක් භික්ෂුවකට තියෙනවා. දකින්න අය ගැන අවබෝධයක් කමටහනක් කරගන්න පුළුවන් දක්ෂ සිහිය පැවැත්වීමක් භික්ෂුවකට තියෙනවා. මේ හාඳුරු මහාන වුණා. මහාන වෙලා නිතරම නෑ දෑයුන්ගේ ගෙවල් වල යනවා. දැන් මේ කොයි කාලෙද? බුදුරජාණන් වහන්සේගේ කාලේ. කොයි වෙලාවෙත් දායක මාතුරුන්ගේ ගෙවල් ගාන යනවා. මහාන වෙච්ච භික්ෂුවක් මුල් කාලේ හිම ඇවිදින්න හොඳ නෑ. හොඳට ධර්ම මාර්ගයේ පුහුණු කරන්න ඕන හේතුව තමයි ගිහි ජීවිතයේදී හිත හුරු කරලා තියෙන්නේ. එතකොට ගිහි ජීවිතයේදී හිත හුරු කරාට පස්සේ ඒ ගිහි ජීවිතයට හුරු වෙච්ච හිතක් ධර්ම මාර්ගයේ පැත්තට අනිත් පැත්තට හරවනවා කියන එක එකපාර කරන්න බෑ. ඒක ක්‍රමානුකූලව ටික ටික තමයි පින්වත් වෙන්නේ. මේ හාමුදුරුවෝ හැමදාම ගෙවල් ගන්න යනවා. පින්න පාතේ යනවා වීදියේක. මේ වීදියේ බලනවා කවුද මේ වීදියේ මං අඳුරන අය ඉන්නේ කියලා. හිමීට පින්න පාදේ කරගෙන ඉන ගමන් ගෙවල් වලටත් ගොඩ වෙලා ඔය කතා බහත් කරගෙන හිමීට විහාරෙට එනවා. ඒතර විහාරෙට එනකොට සමහරට හතර විතර වෙලා. ඇයිදී ලොකු කතාවක් නේ. ආගිය තොරතුරු ඉතින් මිනිසුන්ට ලොකු දෙයක් නේ හාඳුරු කෙනෙක් ආවා කිව්වම. ඊට පස්සේ ආගිය තොරතුරු අනේ ඔබ වහන්ස මහණුනේ කොහොඳයි අපිටත් සතුටුයි අපේ પરම්පරාවක කෙනෙක් නේ ඕනේ කතා කරන්නේ. ඉතින් ඔය අනාතරයේ ධර්මයේ කතා වෙනවනම් මේ ප්‍රශ්නයක් නැහැ. මේ හාඳුරු ධර්මයේ කතා කරන්නේ මේ ඔය යන්නේනකොට හැමදාම ගෙවල් ගාන යන්න පටන් ගත්තා. හැමදාම ගෙවල් ගාන යනවා පින්න පාතිදී. ඉතින් මේ කතාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එක භික්ෂුවක් කිව්වා. පළවෙනියෙන්ම පින්වත්නි වික්ෂු සංඝයා එකතු වෙලා මේක දැනගත්තා. මොකද පින්නපාතේ වඩින්නේ උදෙන්න පන්සලට එන්නේ හතරට විතර. හවස් වෙනවා ආරාමෙට එනකොට දැනගත්තා මේ කොහේ හරි හැරගිලා තමයි ඉන්නේ කියලා. අලුතෙන් මහණුණ කෙනෙක් මේ ධර්මයකුත් නැහනේ. ඊට පස්සේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කතා කරා මේ ආයුෂ්මතුනි ওই විදිහට ඇවිදින්න එපා කිව්වා. භික්ෂුවකට හැම වෙලාවෙකම ගෙවල් ගානේ ඇවිදින එක නුසුදුසුයි කිව්වා. සුදුසු නෑ කිව්වා. භික්ෂුවකට සුදුසු නෑ පින්වත් නිතර ගෙවල් ගානේ යන්නේ. පැවිද්දට ඒක හරිනේ. Tamange ගෙදරවත් නිතර නිතර යන්න හොඳ නෑ. දැන් මම වුණත් මම දවස් දෙකක් ඉඳලා නෑ පැවිදි වෙලා ගෙදර ගිහින්. සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් එහෙමයි. ධර්මයක් නැති වුණාට පස්සේ යාට හිතෙන්නේ නා මේ පන්සලට වඩා ගෙදර හොඳයි අම්මා රහට උයනවා. ඊට පස්සේ ඊට පස්සේ යාට ඒවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. මොකද දානි කියනවට වඩා අපේ අම්මාගේ අතින් බත් කටක් කන එක කොච්චර ලොකු දෙයක්ද ඕවා නේද වැඩ කරන්නේ. ඒක භික්ෂුවට භික්ෂුත්වයට හරි කරදරයි. භික්ෂුවක් ගිහියොත් එක්ක ඕනෑවට වඩා බඳිනට යන්න ඕනේ බිම් බලාගත් නේත්‍රා සංගලෑපුවනේ පින්වත්නි උන්වහන්සේ දේශනා කළේ භික්ෂුවකට ගමේ නියම් ගමේ ඇතුල් ගමේ හැසිරෙන්න කියලා මේ හාමුදුරුවෝ එහෙම එකක් නෑ මේ හාමුදුරුවෝ කරන්නේ හැමදාම මේ ආරාම ආරාමින් එළියට පාත්‍රයේ සිවුරු අරගෙන යනවා පින්නපාත කරගන්නවා වීදිය පුරාම ගෙවල් ගානේ ඇවිදිනවා අඳුරන ආයෙ වෙන්න ඇති ඉන්න ඇති ඇවිද ඇවිද ඉන්නකොට මේ හාමුදුරුවන්ට එක දවසක් පින්වත්නි හාමුදුරුවෝ කතා කරලා කිව්වා ආයුෂ්මතුනි ඔය තීව්‍ර පොරවාගත්ත සසර දුක හමාර කරගන්න උනන්දුවක් තියෙන දුක ඉවර කරගන්නම් කියලා පැවිද්දට ආපු කෙනෙකුට ඊවල් ගාන යන්නේක සුදුසු නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේලාගේ වැඩක් බලාගන්න ඔබ වහන්සේලා මගේ වැඩේ මම බලා ගන්නම් කිව්වා. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ තමුන්නාන්සේලාගේ වැඩේ බලා ගන්න මම මං ගැන බලා ගන්නම් කො මං ගැන හොයන්න එපා කිව්වා. මම මගේ වැඩේ බලා ගන්නම් කිව්වා. ඇහුවේ නෑ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ධර්ම විනය කියනකොට ඒ ධර්මයේ විනය තුල ශික්ෂාවක් හදාගන්න ශික්ෂණයේ හදාගන්න දක්ෂ වුණේ නෑ. ඉතින් ඒ වගේ වෙලාවක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක භික්ෂුවක් ඉන්නවා හැමදාම ඇවිදලා ගෙවල් ගාන යනවා. පින්නපාතේ කරගෙන ගෙවල් ගානේ ඇවිදිනවා. හිතවත් අය සමග වැඩි කතාව නිතර නිතර කතාබස් කරනවා. ඒ කතාබස් කරනකොට ස්වාමීනි Tamange වචනේ දූෂණය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ස්වාමීනි ආරාමෙට ඉන්නේ හවස් වෙනකොට එහෙම කියනකොට මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නවා. ළඟට ගෙන්න ලැබුවා මේ භික්ෂුව ඇත්තද මේ ගෙවල් ගානේ යනවා කියන්නේ පින්නපාතකින් එහෙමයි කිව්වා ඇත්තද මේ භික්ෂුව පින්නපාතේ ගිහින් ගෙවල් ගන්න යනවා කියන්නේ කිව්වා. එහෙමයි කිව්වා. අද නම් ඉතින් දසාතේ දිව්ව දුර කියයි අනේ හා ස්වාමීන් ඔබ වහන්සේට කවුද මේ බොරු කියලාමක් කිව්වේ? මං මං එහෙම ඇවිදිනවාද එහෙම නේ දන්දනා. Taman Taman වැරදි කියලා පිළිගන්න දක්ෂ නැහැ. Tamanගේ වරදක් පෙන්නුවොත් එහෙම දැන් අද පින්වත්නි කාගේ හරි වරදක් පෙන්නුවොත් වැරදි පෙන්වන්න යන්නත් එපා වැඩි. ඒ යාගේ ද්වේෂය අවුස්සලා වෛරය අවුස්සන්න එපා. මොකද වරද පෙන්වුවාට පස්සේ පෙන්වන මිනිහා කෙරෙහි තමයි වෛරය හදාගන්නේ. කරුණාවෙන් එකවතාවක් දෙවතාවක් කියන්නේ. ඊට පස්සේ මොකහාකවත් නොවුණු ගානට hina වෙලා කතා කරන්න නැත්නම් මේ බාහිර ලෝකේ වෛරය අවසන් දෙන්න එපා හේතුව තමයි අද මිනිසුන්ගේ ගුණවත්කම නෑ තමා තුළ ශික්ෂණය හදාගන්න. ඇත්තනේ මේ කියන්නේ කියලා පිළිගන්න දක්ස නෑ. ඒ දක්ෂතාවයෙන් නැති සමාජයකට කොහොමවත් ධර්මේ නම් අල්ලන්න වෙන්නේ නැහැ සෑහෙන කාලයකට. දැන් බලන්න මේ හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඇත්තද වික්ෂුව තැනක් ගානේ පින්ඩපාතේ ගිහින් ඒ පින්ඩපාතේ අතර ගෙවල් ගානේ විදින්න යනවා කියන්නේ මේ ගියව එක කතා කරන්න. එහෙමයි කිව්වා. ඇත්ත තමයි ඒක කිව්වා. ඒ අවංකකමට ප්‍රශංසා කරන්න එපායි. ඒ අවංකකම අද මිනිසුන් ගිනේ ස්වාමියා බිරිඳට හොරෙන් බොරු කියනවා. මිහිඳ ස්වාමියාට හොරෙන් බොරු කියනවා. දෙන්නා කෙරේ අවබෝධයෙන් නිවැරදි වෙන්න මොකක් හරි අපිට මේ විදිහට හැදුනොත් හොඳයි අපේ ජීවිතේට කියලා කිව්වොත් දෙන්න සමහරට දික්කසාදයෙන් ඉවර වෙලා යනවා ඒ විවාහය. හේතුව තමයි තමන්ගේ වැරදක් තියෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කිව්වා. ලස්සන කතාවක් කිව්වා මාණෙනි හොඳට ආගන්න මම පරණ කතාවක් කියන්නම් කිව්වා. ඒ පරණ කතාව තමයි පින්වත්නි එක දවසක් මේ බලලෙක් කුසෙක් හොඳ ගෙදරක ඉන්නවලු ඒ ගෙදර ඉන්නකොට මේ පූසා ගෙදර පිටිපස්සේ තියෙන කුණු වලකට රිංගනවලු ගෙදර හොඳයි ඒ ගෙදර හොඳ හොඳ නිවසේ ඉන්න ගමන් පූසා කුණු වලකට රිංගනවලු හිමීට කුණු කාණුවක් ගලාගෙන යනවලු ගෙදරට පිටිපස්සේ මේ කුණු කාණුවට මේ මේ පූසා බහිනවලු. බහිනකොට මේ පූසා දකින්නවලු තනින් තන තනින් තන කුණු කන මීයෝ දකින්නවලු. මේ කුණු ආහාරයට ගන්න කුණු වලේ බහැලා ඉන්න මීයෝ දකින්නවලු. එන්නත් මීයෝන්ගේ වර්ග ගොඩක් ගැන ධර්මයේ තියෙනවා ඒවා මේ කියන්න වෙලාව නෙමෙයි. ඊටාම සෙවුම් මීයෙක්. ඒ කියන්නේ හැම හැම ඊටාම ගොරෝසු නැති දැන් ලංකාවේ නම් මී වර්ග ගොඩක් ඉන්නවනේ. ඒ වගේ ඊටාම සහම හරීම සියුම් වෙච්ච මීයේ කුණු කනවා දැකලා මේ පූසාට Taman කැමති රුචිකත්වයක් දක්වන මේ මීයාගේ මාංශය කෙරෙහි හරීම ආහාරය ගැන ආසාවක් උපන්නා කියනවා. එකපාරම මේ ආසාව ඉපදිලා මේ මීයා බෑපු ගමන් අර ඊටාම සියුම් හමක් තියෙන මීයාව අරගෙන කන්න පටන් ගත්තා කියනවා. හම සියුම් නිසා හැපුවේ නෑ කියනවා. හපන්න නැතුව එහෙම පෙරේතකමට ගිල දැම්මා කියනවා. එහෙම ගිල දැම්මට පස්සේ පින්වත්නි මේ මීයා හොඳට හපලා නෙමෙයි ගිල්ලේ. ඊට පස්සේ පින්වත්නි මේ බඩවැල හපන්න පටන් ගන්නවලු මේ මීයා. කූසගේ අභ්‍යන්තර ශරීරයේ ඉඳලා බඩවැල හපන්න පටන් ගන්නවලු. ඒකට මහා බඩවැල හපන්න පටන් ගන්නවලු. හපන්න පටන් ගන්නකොට මීයා අමාරු වැටෙන්නේ නැද්ද? අමාරු වැටෙනවා. එතකොට ඒ විදිහට මේ මීයා හැම හපනකොට බඩවැල හපනකොට ශරීර අභ්‍යන්තරයේ හපනකොට මොකද මීයාට තාම පණ තියෙනවා. මොකද බාගෙට හපලන්නේ ගිල්ලේ එකපාරම හැම අර හපනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එක්කෝ මහණෙනි මේ පූසා මරණයට කැමති වෙන්න ඕන. නැත්තම් මරණයට සමාන දුකකට තමයි මෙයාට මුහුණ දෙන්න වෙන්නේ. සමහරට මැරෙන්න වෙනවා මැරුන් නැතත් සමාන දුකකට විඳවන්න වෙනවා. අධික බඩේ වේදනාවකට මේ මීයාට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ වගේ පින්වත් මහණෙනි මේ බිලාර කියන සූත්‍රයේදී මතක් කරනවා පින්වත් මහණෙනි අන්න ඒ වගේ මෙන්න මේ Tamanගේ ඉන්ද්‍රිය සංවරය නැති පින්දපාතේ යනකොට දැන් ගිහිත් මේ පැවිද්දෙකුටම නිමී පින්වත් මේ කියන්නේ දැන් බලන්න මේ අනුශාසනාව හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා උපාසකයෙක් හෝ වේවා උපාසිකාවක් හෝ වේවා මේ කය සංවර නැත්නම් Tamanගේ කයෙන් වෙන වැරදි ටික හදාගන්න දක්ෂ නැත්නම් වචනේ සංවර වෙලා නැත්නම් මනස සංවර වෙලා නැත්නම් දැන් කය රැකිලා නැහැ වචනේ රැකිලා නැහැ මනස රැකිලා නැහැ එහෙම රැකිලා නැති ජීවිතයේ නොරැකෙන්න හේතුව තමයි සිහිය නැතිකම පින්වත්නි සිහියති සිහියේ ඉපදුනාට පස්සේ තමයි අනේ මගේ කය රැක ගන්න ඕන කියලා හිතෙන්නේ. එකපාරම සති සතිය සතිය පිටව ගත්තන් පස්සේ තමයි අපෝ මේ වචන කතා කරලා හරියන්නේ මම මේ මොනවද කතා කරන්නේ කියලා සිහියෙන් තමයි Taman වචනේ හදාගන්නේ. ඊට පස්සේ මනසට සිතුවිලි එනකොට කොහොමද හිත හදාගන්නේ කියන්නේ? සිතුවිලි පේන්නේ අදපොද ගාලා අල්ලන්න පුළුවන්ද සිතුවිලි? එතකොට සිතුවිල්ලක් එනකොට Taman ස්වයං ශික්ෂණය හදාගන්නේ කොහොමද? සිහිය තියෙන්න ඕන. සිහිය ආවට පස්සේ තමයි උනාස දේශනා කරන්නේ. එයා හිතන්නේ මේ නිඳා කරන්න කියනවා හිතට රාගය ඇති වෙනකොට නිඳා කරන්න කියනවා. කොහොමද නිඳා කරන්නේ? රාගය නිසා කල්ප ගණන් මේ මහ පොළොවේ ඉපදිලා ඉඳ ඇති. මගේ හිතේ උපන් රාගය නිසා තිරිසනුන් අතර හරියට ඉපදිලා ඉඳ ඇති. මහ මූදේ මාළු වෙලා ඉපදිලා ඉඳ ඇති. මාව නිරේ තරංගියේ තිරිසන් ලෝකේ තරංගියේ මගේ හිතේ උපන් රාගය. ඒතර මං ඉස්සරහටත් මේ රාගය දිනු කරගෙන ගියොත් මට සුගතියක් නැහැ කියලා Tamanගේ හිතට නිඳා කරන්න ඕනේ. බැරිම නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ හිත දකින්න ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හිටියොත් මට නිඳා කරයි කියලා හිත හදාගන්න කියනවා. හිත දකින්න දෙවියොත් හිටියොත් මට නිඳා කරයි මගේ හිතේ ඇති වෙන සිතුවිල්ලට කියලා හිත හදාගන්න කියනවා. දැන් බලන්න කය සංවර නැහැ, වචනේ සංවර නැහැ, මනස රැකිලා නැහැ. ඒ රැකින්නේ එහෙම රැකිලා නැහැ, සතිය නැහැ. සිහිය පීඨවාගෙන නැහැ. සිහිය පීඨවා ගන්න නැති වුණාට පස්සේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. අන්න එහෙම ඉන්ද්‍රිය අසංවර වුණ තැනක පින්වත්නි, ස්ත්‍රියක් දැක්කොත් භික්ෂුවගේ හිත වනසනවා කියනවා. ඇහෙන් ප්‍රියමනාප රූපයක් දැක්කොත් ඒ හිත වනසලා විනාශ කරලා දානවා කියනවා. පින්වත්නි මම ඔබට කිව්වා නේද මේ දේශනාව ආරම්භයේ හිත රැකගන්න දක්ෂ වෙන්න කියලා. එතකොට බලන්න හිත රැකගන්න වැඩපිළිවෙල තුළ තියෙන ක්‍රමේ තමයි මනස රැකගන්න ක්‍රමයේ සිහිය පිහිටව ගන්න ඕන. දකින්න දේ ගැන සිහිය පිහිටවනවා. දැන් මේ වෙලාවේ දකින්න දේ ගැන සිහිය පවත්වනවා. ඒ සිහිය පවත්වනකොට තමයි පින්වත්නි අර කය වචනේ මනස සංවර වෙන්න පටන් ගන්නෙ. සිහිය නැති ජීවිතයක් පින්වත්නි Tamanගේ හිත වනසලා දානවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ මරණය කියලා කිව්වේ දැන් අර කියවනේ අර මීයා මීයා කෑවට පස්සේ පූසෙක් ඒ පුස්සා මීයා හපන්න නැතුව ගිල්ලාට පස්සේ බඩවැල හානි කරනකොට එක්ක මරණේ බාර ගන්න ලෑස්ති වෙන්න ඕන නැත්නම් මරණේ වගේ දුකක් බාර ගන්න ලෑස්ති වෙන්න ඕන කියලා බුද්ධ දේශනාවේ මේ මරණය කියලා මේ වගේ දේශනාවල සඳහන් වෙන්නේ පින්වත්නි එක්කෝ පැවිද්දෙකුට නම් ගිහි බවට පත් වෙන්න වෙන්නේ පැවිද්දෙකුට නම් මේ මරණය කියලා කිව්වේ ඒකයි. පැවිද්ද මරා ගන්නවා කියලා කියන්නේ සිවුරු අරින එකට. එක්ක වෙන්නේ Tamanගේ ඉන්ද්‍රිය සංවරය නැතුව, සිහිය නැතුව, මනස රැකගන්නේ නැතුව, ಗುಣධර්ම නැතුව ගතවන ජීවිතේ පින්වත්නි එක්ක වෙන්නේ Tamanට උපයවිදි වෙන්න වෙන එක. ඒකනේ මේ දේශනාවේ තිබුවේ මේ තස්මාහිත භික්කවේ එවන් සික්කිතබ්බන් රකිතේනියව කායේන රකිතාය. කය රැකගන්න බැරි වුණොත් වාචාය රකිතේන. වචනේ රැක ගන්න බැරි වුණොත් එන්නේ චිත්තේන උපට්ඨිකාය සතියා කියන්නේ හිත හිත සිහිය පවත්ව ගන්න බැරි වුණොත් එහෙම ඉන්ද්‍රිය අසංවර වෙලා යනවා. ඒ අසංවර වෙච්ච ජීවිතයක් පින්වත්නි මරණයට කැමති වෙන්න ඕන. මොකද්ද මරණය කිව්වේ? භික්ෂුවක් නම් ගිහි වෙන්න ලෑස්ති වෙන්න ඕන. භික්ෂුත්වේ පවත්වන්න බෑ. ගිහියෙක් සීලයක් තුල ඉන්නවා නම් එයා ඒ වැඩපිළිවෙල සම්පූර්ණ අනිත් පැත්තට හැරෙනවා. බලන්න දෙයක් නැහැ, හුරු කරන්න දෙයක් නැහැ සම්පූර්ණ කන පිට. දැන් පේවා සමාදන් වෙන කෙනෙකුට පේවා සමාදන් වෙන්න හිත දෙන්නේ නැහැ. ඒ රාගයේ හිත වහගෙනනේ. බාහිර දකින රූපේ නිසා පින්වත්නි, එයා හිත වංසා ගන්නවා. බාහිරින් ආන ශබ්ද නිසා එයා හිත වනසා ගන්නවා. දැන් බලන්න පිළිවෙල. කය සංවර වෙන්න ඕන, වචනේ සංවර වෙන්න ඕන, මනස රැක ගන්න ඕන. මේ ඔක්කොම නොරැකෙන්නේ සිහිය නැති වුණාට පස්සේ. සිහිය නැතිවීම ඉන්ද්‍රිය අසංවරය නිසා ඇති වෙන්නේ. හරිම ලස්සනයි. ඉන්ද්‍රිය අසංවර වුණාට පස්සේ සිහිය පිරිහිලා යනවා. කොහොමද ඉන්ද්‍රිය අසංවර වුණාම සිහිය පිරිහෙන්නේ? මේ මේක ගැන ඕනෑවට වඩා හිතන්න පටන් ගන්න මේ බුලත් කට්ටිය දිහා ඕනෑවට වඩා හිතන්න පටන් ගන්නේ පින්වත්නි මගේ ඇහැ සංවර නැති නිසා. බාහිර ලෝකයේ තියෙන රූපයක් ගැන ඕනෑවට වඩා හිතන්න පටන් ගන්නේ මගේ ඉන්ද්‍රිය සංවරය නැති නිසා. ඉන්ද්‍රිය සංවරය නැති වුණාට පස්සේ දිගට දිගට හිතාගෙන යනකොට සිහිය නැහැ. සිහිය නැති වුණාට පස්සේ කාය වචන මනස සංවර නැහැ. එතකොට එයා ලෑස්ති වෙන උන මරණයට. ගිහියෙක් නම් එයාගේ සීලය පිරිහිලා යනවා. පැවිද්දෙක් නම් සිවුරු අරින්න හිතෙනවා. සිවුරු අත්හරින්න හිතෙනවා. උපැවිදි වෙන්න හිතෙනවා. එතකොට දැන් බලන්න මේක හරි අනුපූර්වයි. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය තිබුණොත් සිහිය පවත්වනවා. මේ දකින්න දේවල් ගැන ඕනෑමට වඩා හිතන්නේ එයා ධර්මයෙන් දකින්නවා සිහියෙන්. එහෙම දැක්කට පස්සේ කයයි වචනයයි මනසයි සංවර වෙන්න පටන් ගන්නවා. මරණී සමාන දුකකටපත් වෙනවා කියලා අපි කිව්වා නේද? මේ කෑවට පස්සේ කුමරෙනවා. පූසාව මරණයටපත් වෙනවා නැත්නම් එහෙම වෙන්නේ පූසාට මරණයට සමාන දුකක් විඳින්න වෙනවා මෙහෙදි. මරණයට සමාන දුකක් කියලා කිව්වේ පින්වත්නි තමන්ගේ ශික්ෂාවට දරුණු පහරක් වදිනවා. හැබැයි ඒක පිරිසුදු වෙන්න පුළුවන් ආය. දැන් භික්ෂුවකට නම් ආපත්‍යක් වෙනවා. හැබැයි දේශනා සුද්ධියෙන් පිරිසුදු වෙන්න පුළුවන්. ඔබ දැන් ගිහියෙකුට නම් පින්වත්නි සමහර විට ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. හැබැයි Taman දක්ෂයි ආය ආය පිරිසුදු කරගන්න. සමහර අය ඉන්නවා ප්‍රාණඝාතී වුණාට පස්සේ ඒ ඒ ඒකෙන් පස්සේ එතනින් පස්සේ ආට පිරිසුදු වෙන්න බැරි විදිහටම කඩාවැටෙනවා. ඒක හරියට මරණේ වගේ. එච්චර දරුණු පාරක් නැතුව ප්‍රාණඝාතය නිසා Taman දක්ෂයි පස්සේ හරි සිහිය පවත්වන්න. මේ සිහිය පැවැත්වීම තුළ මගේ අතින් වරදක් වුණා කියලා ආයතින් සංවරයට එනවා. ආයතින් සංවරයට එන විදිහේ වරදක් වුණත් ඒක මරණයක් වගේ වේදනාවක් පින්වත්නි. ඒක තමයි මේ මරණයට සමාන දුකක් කිව්වේ. ඒ නිසා පින්වත්නි Taman සිහිය පැවැත්වුවාට පස්සේ කය වචනේ මනස සංවරයි. සිහිය පිරෙන්නේ පංචේන්ද්‍රයන් සංවර නැති නිසා. ඒ සංවර නොවුණු ජීවිතයක් මරණය හෝ මරණයට සමාන දුකක් උහුලන්න වෙනවා. ඒ නිසා හිත හදාගන්න මේ භෞතික දේවල් නිසා, මේ අසුරු කරන සමාජය නිසා, දරුවෝ නිසා, ඉඩකඩන් නිසා, ගෙවල් දොරවල් නිසා ඔබ විනාශ වෙන්න එපා. තමන් රැකගන්න. තමන් රැකගන්න සීලය අදිෂ්ඨාන කරන්න. අර සීලානුස්සතිය කියලා කියන්නේ සීලානුස්සතිය වඩන්න පුළුවන් මේ gedare ඉන්නකම විනාඩියක් දෙකක් වඩන්න. වැඩ කරන තැන විනාඩියක් දෙකක් වඩන්න වඩන්නේ මෙහිමයි. භාග්‍යවතුන් වහන්සේ සීලයක් දිනු කළා. උන්වහන්සේගේ නිකලල් සීලයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ සීලය සිදුරු රහිතයි. සිදුරු රහිත සීලයක් බුදුරජාණන් වහන්සේ තමයි මතු කරගත්තේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පරිපූර්ණ ශික්ෂාවක් රැක්කා. ඒ බුදුරජාණන් වහන්සේට ගලපලා හිතනවා. ඊට පස්සේ ආ හිතනවා සංසාර විඩාව මඟහරවන ප්‍රාණඝාතයෙන් වෙන්වු ශික්ෂාපදේ මම සමාදන් වෙනවා. ඉතින් මට යහපතක් වෙනවා. මට කොච්චර යහපතක් වෙනවද කියනවා නම් සංසාර ඕගේ තරණය කරන්න මට අනුග්‍රහයක්. මම බොරු කියන එකෙන් වළකිනවා බොරු කියන එකෙන් වළකින එක බුදුරජාණන්සේ අනුදෙනවා දාලා. ඒ ශික්ෂාව මම මේ වෙලාවේ අදිස්ථාන කරනවා. ඒක මගේ සංසාර විඩාව සංසිඳුවා ගන්නට උදව්වක් කියලා සීලය ගැන හිතනකොට සීලානුස්සතිය වැඩෙනවා. සීලානුස්සතිය වඩන කෙනෙක් වෙනවත් ඒකාන්ත වශයෙන් සුගතිය යනවා. බලන්න රැකවරණේ. දැන් ওই විදිහට හිතන්න පුළුවන් gedara ඉන්න ගමන් මේ විනාඩි දෙක තුනක් හිතන්න පුළුවන්. භාවනා කරන්න කියලා ඇස් දෙක පියාගෙන එක තැනක මේ වාඩි වෙලා එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මේ අන ජීවිතේ එහෙම එකක් කරන්න බෑනේ. එහෙම පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න බෑනේ. වාඩි වෙලා ඉන්න තැන වැඩ කරන තැන පොඩ්ඩක් ආහාර ටිකේම අරගෙන නිදහසක් හම්බ වෙනවා මේ කාර්යාලවල ඒ වෙලාවට Taman දක්ෂ වෙන්න Tamanගේ සීලය අදිෂ්ඨාන කරන්න. වටපිටේ අයින් අයට කියන්න එපයි. අනිත් පැත්තේ මේ තියෙන කෙනාට කියන්න එපා. මේ සද්ද කරන්න එපා. මං දීලානුස්සති වඩනවා කියලා එහෙම කියන්න යන්න එපා. ඇයි? එයා කියයි ඔයාගේ ඔළුව නරක් වෙලා කියලා. ගුණධර්ම රකින්න සමාජයේද ගුණධර්ම නැති සමාජය කියන්නේ පිස්සෝ කියලා. ගුණ ධර්මයක් දිනු කරනකොට කියන්නේ මෙයා එනකොට නම් හරියන්නේ නැහැ ඔළුව අවුල් වෙගෙන ඉන්නේ කියලා කියන්නේ ධර්මයක් නැති සමාජය. ධර්මයක් නැති සමාජයට ධර්මයේ හුරු කිරීම පේන්නේ මහා ඉස්සරහයක් විදියට, කරදරයක් විදියට, ඔළුව නරක් වීමක් විදියට, මානසික රෝගයක් විදියට. ඒ නිසා කාටවත් කියන්න එපා ඕව සකිද්දී. සමන් රකින්න සීලය අදිෂ්ඨාන කරන්න බුදුරජාණන් වහන්සේගේ නිකලල් පවිත්‍ර පිරිසිදු සිදුරු රහිත වූ සීලය ගැන අදිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ ඒ සීලය නිසා ආජීවයේ පිරිසුදු කරගෙන හිටපු විදිය දකින්න මනසින් ඒ ආජීවයේ පිරිසුදු කරගත්ත ශාස්ත්‍රූවරේ සරණ ගියා කියලා මනසින් දකින්ද සීලානුස්තිය වැඩෙනවා තමන්ගේ ආජීවයේ පිරිසුදු කරගන්න ඕන ආජීවය අපිරිසුදු වුණොත් නිරේ තමයි නවතින්න වෙන්නේ කියලා මනසින් දකින්න ආජීවයේ පිරිසිදු කරගන්නට මාත් නිකලල් සීලයක් තුල පිළිතනවා සීලේ වැරදේවි ආය ආය සමාදන් වෙනවා කියලා හිතින් දකින්ද බුදු සීලානුස්සතිය වැඩෙනවා ලංකාවේ සමහර හාමුදුරුවෝටත් ගියන්දත් අතීතේ වුණත් පින්වත්නි ධර්ම මාර්ගයේ යට ගියා ශික්ෂාව සිදුරුණාම සමහර විට නිබ්බුණ ධර්ම රකින්න ආපු ඉලක්කේ අමතකුණාට පස්සේ ඒ වැඩපිළිවෙල මගහැරුණා මම ඔබට ලස්සන සිද්ධියක් කියන්නම්. රූපාරාමේ තියෙන තැන එක හාඳුරු කෙනෙක් මහණ වුණා. Tamanගේ තව යාළුවෙක් හිටියා යාළුවටත් කතා කරගෙන තමයි මහණ වුනේ. යාළුවටත් කතා කරගෙන මේ හාමුදුරුවෝ දෙන්න දැන් ඔන්න මහණ වුණා. මහණ වෙලා පින්වත්නි එතරම් කලකිරීමෙන් මහාන උනේ වෙන අදහස් තිබ්බේ නෑ. කලකිරීමෙන් මහාන වෙලා මේ හාමුදුරුවෝ දෙන්න වැඩ හිටියා. එක හාමුදුරුවෝ කෙනෙක් පසුවස් සමාදන් වෙලා වස් පවාරණය කරලා පින්වත්නි කල්පනා කරා මේ ථූපාරාමේ දැන් වැඩ හිටිය ඇති කොහේ හරි යන්න ඕන කියලා කල්පනා කරා. පින්වත්නි උන්වහන්සේ වස්පවාරණය කරලා පැදුම් කඩදොර කියලා ථූපාරාමෙත් ටිකක් දුරින් තිබිලා තියෙනවා ගමක් ඒ ගමට ගියා උන්වහන්සේ. ඒ ගමට ගියේ මේ හාඳුරුව ಗುಣධර්මයක් දිනු කරන්න කියලා හිතාගෙනම තමයි. හැබැයි එහි ගියාට පස්සේ හොඳට දානි හම්බ වුණා. හොඳට සිවුරු හම්බ වුණා. හොඳට ගෙහෙත් ඒත් හම්බුණා. මිනිස්සු ආවාස හදලා දුන්නා. මේ හාඳුරුවන දෙතුමා හරි හොඳයි මේ ජීවිතේ. වැඩ කරන්නත් නෑ කෑම හම්බ වෙනවා. පින්න පාතේ හම්බ වෙනවා. ගොඩාක් දේවල් ආරාමයට එකතු වුණා. උන්වහන්සේ දක්ෂ වුණේ නෑ. තමන්ට ලැබෙන පින්වත්නි මේ බහුභාණ්ඩිකත්වයේ තමන්ගේ නිවන වහනවා කියලා දකින්න දක්ෂ වුණේ නෑ. දැන් ගිහියෙකුට උනත් තමන්ගේ ජීවිතයේ දරුවන් යට කරගෙන යනකොට එයා දක්ෂ නෑ. ඒ අස්සින් ධර්මයේ එළියට ගන්නේ. සල්ලි භාගයේ හම්බ වෙනකොට ධර්මල්ල හොඳට ඉගෙනගෙන වෛද්‍යවරු ඉංජිනේරු වෙනකොට එයාට ඒකෙන් පුහු මාන්නයක් උපදිනවා මගේ දරුවා වෛද්‍යවරයෙක් කියලා. එයා දක්ෂ නෑ මම මේක අත්හැරලා දැම්මාම මට වෛද්‍යවරු කවුරුවත් නෑ කියලා එයා හිතන්න දක්ෂ නෑ. ඒ වගේ දැන් ගිහියෙකුට උනත් ඒක තමයි වෙන්නේ. පින්වත් මේ හාමුදුරුවෝ හොඳටම අර පැදුම් කඩදොරට වෙලා හොඳට භෞතික දේවල් එකතු කරගෙන හිටියා. තව කෙනෙක් නේ මහන්න දෙන්නේක් නේ අනිත් හාමුදුරුව මොකද කරේ තෝපාරාමේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේලා සිව් බුදවරුම වැඩ හිටියේ භූමියක් මේක කියලා. බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවය සිහි කර කර වැඩ හිටියා. අද වගේ නෙමෙයි තෝපාරාමේ කිට්ටුව එතකොට තිබිලා තියෙනවා ඒ කාලේ ලෝවා මහා ප්‍රාසාදය. ඒ කාලේ සංඝයා එකතු වෙලා ධර්මයේ කතා කරනවා. ලොකු ලාභයක්. රහතන් වහන්සේලා එකතු වෙන්නේ. මහල් කීපයක් උසයිනේ. මේ හිත නිවාගත්ත රහතුන් එකතු වෙනවා. රහතුන්ගෙන් බණහන්න හම්බ වෙනවා. මේ හාමුදුරුවෝ ඒක ලාභයක් විදිහට සැලකුවා. මේ හාරුත් වස් පවාරණය කරන හුදේකලාවේ කැලෑවට ගිහින් භාවනා කරගෙන ඉන්නවා කියලා ගියා. හරි ලස්සනයි හුදේකලා පරිසරයේ හිත දියුණු කරන කෙනෙකුට හොඳයි කියලා හිතලා මට මේ හම්බුණු ප්‍රතිලාභේ මගේ අර එකට මහණුණු හාමුදුරුවන්වත් කියන්න ඕන කියලා අර පැදුම් කඩ දොරට ගියානි හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරුවන්ට පණිවිඩයක් ඇව්වා ආයිෂ්මතුනි හරි හුදේකලා පන්සලක් හම්බ වුණා නිවන් හිත හදා ගන්න හරීම හොඳයි. ඔබ වහන්සේත් වෙලාවක වඩින්න මේත් කියලා පණිවිඩයක් කියපුවා. දෙන්න හිතවත් නේ. ඒ නිසා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඉතින් අපේ සහෝදර හාමුදුරුවෝ කියන අදහසින් එන්න ඇති. ඇවිල්ලා බැලුවා. මොකුත් නෑ කුටියේ. ඇවිල්ලා වාඩි වුණා. ඉතින් කසුවද පිළිසඳර කතාව කියදුනා. බැලුවා මොනවා හරි මී පැණි ටිකක් හරි හම්බ වෙයි ආපුවේ කියලා. අපිත් කෙනෙක් ආවම ඒකක් දෙන්නේ. ඒ වගේ ගිතෙල් මීපැණි දෙනවා කෙනෙක් අලුතෙන් ආවහම ආරාමෙට මොකුත් හම්බුන්නේ ඊට පස්සේ ඉකාගාගත කමන්නේ ඉතින් කොහොම ඉන්නවා කියන්නත් බෑනේ ආපු ගමන් මේ ආපු ගමන් මිනිස්සු ඇත්ත කියන්නේ බඩගිනි දැවුවොත් ඔව් බඩගිනි දැන් කෑම දෙන්න කියන්නේ නෑ බඩගිනි නෑ කියලා කියනවනේ එවනට යගීතේ ඇත්තටම බඩගින්නක් තියෙනවා ඒ වුණාට ඒව හංගවන්න යන්නේ නෑ නේ ආපු ගමන් මේවා ආචාර ධර්මනේ ඉතින් මේ හාමුදුරුවෝ ඉතින් පාඩුවේ හිටිය කමන්නේ හෙට උදේට පින්න පාත යනවා නේ කියලා උදේම පින්න පාතේ ගියා. හොඳට දාන ටික හම්බෙයි මොකද ඊයේ ගිලම්පසවත් නෑ කියලා හිතාන ගියා. ගොරෝසු විදියට කැඳ ටිකක් හම්බ වුණේ. ඇවිල්ලා කමන්නේ නම් දවල්ටවත් හොඳට හම්බෙන්නේ කියලා දවල් පින්න පාතේ ගියා. එදා හම්බුන්නේ නෑ. ඇවිල්ලා ඇහුවා නලල රැලි ගන්න ලැහුවා ආයස්තුතුන් මේ හැමදාම මෙහෙමද මේ මිනිස්සු ඔබ වහන්සේට සලකන්නේ කියලා. ඔව් කිව්වා. ආ එහෙනම් මෙහි ඉඳපා කිව්වා. ඔබ වහන්සේ වඩින්න පැදුම් පැදුම් කඩ දොරට මම දෙන්නම් ඔබ වහන්සේට ඕන තරම් දානමාන අපේ පැත්තේ අය හරි හොඳයි කිව්වා. උන්වහන්සේ වඩින්න පිටත් වුණා. වඩින්න පිටත් වෙනකොට හොඳයි එහෙනම් යන්කු කියලා පිටත් වුණා. පිටත් වෙනකොට ඇහුවා ආයෂ්මතු මේ කුටිය මොකුත් නැද්ද ඔබ වහන්සේට ගන්න කියලා. මොකුත් නැහැ කිව්වා. මට නම් ගන්න මොකුත් නැහැ කිව්වා කුටියේ හිටිය හාඳුරෝ. ආගන්තුක හාඳුරෝ කිව්වා මේ මට නම් ගන්න දෙයක් තියෙනවා මගේ සැරයටියයි තෙල් ගුලාවයි ඊට පස්සේ වහන්නූරයයි ඔක්කොම දාලාවේ කුටිය මං ඊටි කරන් ඉන්නම් කියලා ඒ හාඳුරු ගියා. බලන්න එක දවසකට එනකොට බහුභාණ්ඩික් කෙනාට මේ එයා එයාගේ බහුභාණ්ඩිකත්වය නිසා එයාට හුදකලාව නිදහස විරාමයේ නැහැ. එතකොට මේ භික්ෂුවගේ නිදහස අයින් වෙනවා. පාත්‍රී තුන්සිවුරයි දරාගෙන යන ගමන නෙමෙයි මේ භික්ෂුවට තිබිලා තියෙන්නේ. ඒ හාඳුරු ඔක්කොම අරගෙන ඇවිල්ලා තියෙන එක දවසක් ඉඳලා යනවා. ඒ බහුභාණ්ඩික ඒවත් එක්ක නිවන වඩන්න බෑ පින්වත්නි. ඒ නිසා මං කිව්වේ එක පැත්තකින් ධර්මල්ලෝ ඉඩකඩම් දේපල අල්ලගෙන අනිත් පැත්තෙන් ධර්මය අල්ලගන්න කියලා. මේ දෙකම අල්ලගෙන ගිහියෙකුට අන්තං හරිය සංසාර දුක නිමා කරගන්න උදව්වක් හම් වෙයි. එහෙම නැතුවනම් මේ ගත වෙන ජීවිතේ ඉඳලා හිටලා බණක් ඇහුවා කියලා නම් දුක ඉවර වෙයි කියලා හිතන්න එපා. පින්වත්නි මේ විදිහට ගත වෙන ජීවිතේ හරිම විඩාබරයි. උන්වහන්සේලා එළියට වැඩලා උන්වහන්සේක වීදියේකදී කියනවා ආයස්මතුනි ඔබ වහන්සේ පැදුම් කඩදොරට යන්න මම තූපාරාමයට යන්නම් කියලා ධර්මයේ හුරු කරන භික්ෂුව හැරිලා ගියා. ඇයි උන්වහන්සේ ධර්මයට දායාද වුණා අර භික්ෂුව ආමිසයට දායාද වුණා. මම කියන්නේ ඔබට ආමිසයට ඕනෑමට වඩා ගිහියෙක් විදිහට දායාද වෙන්න එපා. ඉඩකඩම් දේපල ගෙවල් දොරවල් අඹදොරව කොහොම අතහැරෙන්න පුළුවන් ඕනම වෙලාවක. අතහැරෙන කලාව වෙලාව දන්නේ නැණි. ඒ නිසා පින්වත්නි ඕනම වෙලාවක මේවා අත්හරින්න පුළුවන් හිතක් හදාගන්න. ඒ හිත හදන්නේ ධර්මයේ. ඒ හිත හදන්නේ ධර්මයේ. ඒ නිසා බලන්න මේ දේශනාවේ තිබුණා ඉන්ද්‍රිය සංවර වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවර වීමෙන් තමයි සිහිය පිහිටන්නේ. සිහිය පිහිටුවාට පස්සේ තමයි කය වචනේ මනස සංවර වෙන්න පටන් ගන්නයි. එවැනි සංවර වූ හිතකට බාහිර රූපේ නිසා යා පැලඹෙන්නේ නැහැ. බාහිර රූපේ නිසා යා වැටිලා යන්නේ නැහැ. අන්නෝක තමයි මට කියන්න ඕන උනේ. අද මේ ධර්ම දේශනාව ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස උදව් වේවා කියලා අපි ධර්ම දේශනාව පින්වත්නි නිමා කරනවා. නෝ සියලු දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අපවත් වූ වදාළ බෞද්ධ මාත්‍ය ජාලයේ නිර්මාතෘවර නම කියන්න අවසරයි පුණවත් පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් වහවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ කොළඹ 10 මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන විපුලිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පැවැත් නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස නිමවට පත්වන්නේ පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු